ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසන වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිටකෙන් අවසර අපි පසුගිය ධර්ම දේශනාවේදී ඒකාක් ධර්ම දේශනා මාර්ගයෙන් ක්‍රමානුකූලව මූල ධර්මත් අධ්‍යක්ීමත් කියන මේ දෙකම එකට සම්පින්දනය කරමින් යෝගාවචරයේ දක්ෂ විදිහට ධර්ම වවත්තහානිය කරන හැටි. ඒ කියන්නේ තමන්ගේ මේ ඇස කන නාසය දිව ශරීරය චිත්ත කියනා වූ මේ ෂඩින්ද්‍රයන්ට ගොදුරු වෙන තාක් ධර්මතා තමන්ගේ විපස්සනාවට අසු කර ගැනීම වශයෙන් කරන්නා වූ උත්සාහය විස්තර කරන්න යෙදුණා ඒ විස්තරයෙන් හොඳට පැහැදිලි වෙනවා මේ විදිහේ සවිස්තරාත්මකව හරියටම මාර්ගය දැනගෙන හරියටම උපක්‍රම විසේ සූර නොවි කාමදායකවත් මේ සංසාර වටේ මේ කෙලෙස් වටේ කම්ම වටේ විපාක වටේ ගැලවෙන්න බෑ කියන. ඒ නිසා යෝගාවචර පිරිසක් වශයෙන් ඊ타මත්මේ සන්තෝෂමත් වෙන්න පුළුවන්. Taman මේ කාරණාවේ දැනගෙන ඒ කාරණාවට නිතිපරිදි කටයුතු කරමින් අවශ්‍ය උපදේශ අනුව ඊ타ත්ම ගෞරවයෙන් ඊ타ත්ම සැලකිල්ලෙන් තමන්ගේ කාලය ප්‍රයෝජන ගන්න පිරිසක් වශයෙන් මේ විදිහට තමන්ගේ පදින්ද්‍රයන්ට ගොදුරු වෙන අරමුණක් අරමුණක් පාසක් ඊ타ත්ම සාවධානව නිවැරදි හිල්ලේ කිනුත් මග බිම නොතබෙන වීර්යකොත් සහිතව භාවනා කරගෙන යන්නේ ඒ යෝගාවචරයට තමන්ගේ මූල කර්මස්ථානීය ඒ කියන්නේ හිම්වීම වේවා හැකිලිම වේවා එහෙම නැත්නම් ආස්වාදේ වේවා ප්‍රස්වාදේ වේවා මූලිකවම වැටෙන්න පටන් අර ගන්නවා මේ වැඩපිළිවෙල එකක්ය ඒ වැඩපිළිවෙල පිළිබඳව දැන ගැනීම එකක්ය කියන මේ මූලික දැනුම පහළ වෙන්න පටන් අර ගන්නවා ඒ මොකද ඒ මුලින්ම තමන් ක්‍රියාත්මක කරන්නා වූ ඒයිතික ධර්මයන්ගේ ශක්තිය එහෙම නැත්නම් එකලස් වීම නිසා මේ විදිහට මතුවෙන මතුවෙන අරමුණක අර කියන මූල කර්මස්ථානීය වේවා එහෙම නැත්නම් මූල කර්මස්ථානීය භාවනා කරමින් ඉන්නකොට මතුවෙන වෙනත් ද්විතීය අරමුණක් වේවා එහෙම නැත්නම් සක්මනේදී වේවා එහෙම නැත්නම් ඉදිරියට කටයුතු කරද්දී වේවා කෙසේ හෝ තදේ නින්දේ පසු නොවේනේ සෑම අවස්ථාවකම මේ ශරීරයන්ට හැපෙමින් පවතින ආ වූ මේ ධර්මතාවල ගැටීම නිසා ඒ ගැටෙන ෂණයෙහිම මේ උපදේශ ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක වෙන්න වෙන්න යෝගාවචරයට මේ විදිහට මුලින්ම මේ නාමය මේ රූපය කියන ප්‍රධාන කොටස් දෙක වශයෙන් වෙන්කොට දැක ගන්න පුළුවන්. හරියන්කේදී මේ විදිහට පුහුණු කරපු යෝගාවචරයක් ක්‍රමයේ සක්මනේදී එදිනදා කටයුතු වලදී කරගෙන කරගෙන යනකොට අඩුම තරමින් මතුවෙන අරමුණේ හිතට භාවනා කරන හිතට මෙනෙහි කරන හිතට ගොදුරු කර ගැනීම ඒ විශේෂයි නැවත නැවත හිත නැංවීම මෙන්න මේ කටයුත්තේ පුහුණු වෙනකොට යෝගාවචරයාගේ සූරකම කියලා කියන්නේ යෝගාවචරයාගේ දක්ෂකම කියලා කියන්නේ ඒ අරමුණු වඩ වඩා වේගවත් වෙනකොට උනත් විවිධ අරමුණු විවිධ රාශි වශයෙන් මතුවෙනකොට උනත් පසු නොබා නොබා ඒ විදිහේ මානසික කාර්ය ප්‍රගත්තන්ට දක්ෂකමයි මෙනෙහි කිරීමේ දක්ෂකමයි මුලදී ඊටාම නිවිහන ඉල්ලේ සිදුවෙන හිඳීම හැකිලිම එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාස විශේෂයි මේ දක්ෂතාවයේ වුණු කරපු යෝගාවචරය මේ දක්ෂතාවය ඊට වඩා විශේෂ අවස්ථාවල් වශයෙන් පැතිරිච්ච අවස්ථාවල් වශයෙන් සක්මනේදී එදිනදා කටයුතු වලදී පතුරු වල විහිදු වල මෙනෙහි කිරීම පවත්වනවායි කියලා කියන්නේ ඉතාමත්ම ක්‍රමානුකූලව තාව පියවරක් ඉදිරියට තැබීම. මේ සෑම කටයුත්තකටම අපිට කියන්න පුළුවන් වෙන්නේ ධම්ම වවත්තාණේ කියලා. ඒ පිළිබඳව ඉතාම සැලකිල්ලක් ගෞරවයක් ඒ වගේම උනන්දුවක් හිතේ පවතින තාක්කල් යෝගාවචරයට ඒ කටයුත්ත තමන්ගේම අභ්‍යාසයක් විදිහට තමන්ටම අභියෝගයක් විදිහට දිගට පුරුදු කරගෙන යන්න පුළුවන්. මේ නිසා යෝගාවචර හිත අරමුණු මතුවෙනවා හා සමගම ඒ අරමුණට නැංවීම සූර වෙනවා. මොනවත් හානිය සූර වෙනවා. මේ සූර වීම නිසා යෝගාවචරයට අරමුණු වල වේගවත්කම විචිත්‍රකම විශාලකම් ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නකොට මේ ධම්ම වවත්තාන අවස්ථාවේදී පවා ඒ අරමුණු මතුවෙන වේගය වැඩි වෙලා එහි හිත නැංවීමේ වේගය මෙනෙහි කිරීමේ වේගය මානසිකාරයේ වේගය අඩු වෙනකොට කම්මැලි වෙන්න ඉඩ තියෙනවා. පසුබාහන ගතියකට එන්න ඉඩ තියෙනවා. කම්මැලි වෙලා බය වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචර ජීවිතයේ නිතරම අභියෝගශීලී ස්වරූපයක් තියෙනවා. දක්ෂ යෝගාවචරයක් එහෙම නැත්නම් මේ විදිහේ ධර්ම කතා සාකච්ඡා මේ විදිහේ භාවනා කරන පිරිසක් අතරම ගත කරන යෝගාවචරය මේ විදිහට පසුබාන වේලාව එනකොට දුෂ්කරතාවයන් එනකොට Tamante බය හිතෙන අවස්ථාවල් එනකොට නැවත නැවතත් Taman පුහුණු කළ දීමේ නොපැකිල නැවත නැවතත් කිරීමේ දවසින් දවස දවසින් දවස පියවරෙන් පියවර විවිධාකාර අරමුණු වවත්තාණිය ධර්ම වවත්තාණිය වශයෙන් කරත්තීමේ සූරභාවය දිනු කරනවා. ඒ නිසා මේ වැඩ පිළිවිතාමත්ම සජීවී වැඩ පිළිවෙලක්. මේ වැඩ පිළිවෙලේ ක්‍රමය හරියට දැනගෙන හරියට කටයුතු කරන පිරිසක් සමගම ආශ්‍රය කරමින් කරගෙන යනකොට යනකොට යෝගාවචරය තුළම තමන්ගේ මුලින් සාමාන්‍ය මට්ටමට හැදී වැඩිගෙන තිබුණු ඉන්දිය ධර්ම දවසින් දවස දවසින් දවස පොහොර වැටිලා හැදෙන ගහක් වගේ සරුවෙන්ට පටන් අර ගන්නවා. මේ විදිහට කටයුතු කරමින් යද්දී මේ යෝගාවචරය තුළ දියුණු වෙන්නේ, දක්ෂ වෙන්නේ, සූර වෙන්නේ අරමුණු අල්ලා ගැනීමෙහි. අරමුණට සිත නංවා ගැනීමෙහි ඒ සිද්ධිය දිගට පැවැත්වීම. ධර්ම දේශනාව අවසානයේදී අපි මතක් කරගත්තා මෙපමණකින් කෙනෙකුට සන්තෝෂ වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් තමන්ගේ අභිමතාර්ථ කරා යන්න පුළුවන් දෙය කියන එක. නමුත් උත්තරේ වශයෙන් දෙන්න තියෙන්නේ සාමමදි ඒ තරම් ගැඹුරු ධර්මේ සාක්ෂාත් කරගන්න. නමුත් මේ අපි ළඟා කරගත්ත අවස්ථාව මේ දිනු කරගත්ත தત્ත්වය කුංචි දෙයක් නෙවෙයි. ඉතාමත් වටින අවස්ථාවක්. දැන් තියෙන්නේ මේ විදිහට අතෝරක් නැතිව දෙවේලේ අපේ හිතට ගතට වදිමින් පවතිනා වූ මේ අරමුණු රාශිය විශේෂයි අරමුණට හිත නැංවීම දියුණු කරගන්න තරමට භාවනාව තේරුම් ගත යෝගාවචරය මේ වැඩපිළිවෙල දිගට පවත්වමින් මේ මත ඥානය පහළ කර ගැනීමයි ඊළඟ අවස්ථාව. මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ විදිහට ඉතාමත්ම ක්‍රමීය දැනගෙන ක්‍රමානුකූලව තමන්ගේම කැපවීමකින් වර්තමාන වශයෙන් මේ තුල දියුණුවක් ඇති කර ගැනීම මිස මේ සියුම් ධර්ම අවබෝධ කරගන්න අමාරුයි. මේ සියුම් ධර්ම අවබෝධ කරගන්න නම් ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුම සියල්ලක්ම සම්පූර්ණ වෙන්න ඕනේ. මේකට සාමාන්‍ය ලෝකේ පවතින නිදර්ශනයක් ගෙන හර පානවන ව්‍යංජනයක් රසමසවුලක් හරියට පදමට එනවයි කියලා කියන්නේ බොහොම කලාතුරකින් සිදුවෙන දෙයක්. හැමදාම නියම රසය, නියම පදමේ ව්‍යංජනයක ගන්න අමාරුයි. එහෙම යම් කිසි කෙනෙකුට නිතර නිතර තමයි උයන ව්‍යංජනවල රසමසවල වල ආදම ගන්න පුළුවන් නම් අපි ඔහුට දක්ෂය කියලා කියනවා. ඒ මොකද සෑම කෙනාටම එහෙම කරන්න බෑ. අන්න ඒ වගේ තමයි යෝග අවශ්‍යතාව තීරුම් අරගන්න ඕනේ මේ අවසාන පදමේ එහෙම නැත්නම් අවසානයේ සමවීම අවසානයේ සංതൃප්ති මට්ටමටපත් වීම තමයි විඥානයේ පහළ වීම කියලා කියන්නේ. ඒක සිද්ධ වෙන්නේ අනිත් සියලුම අදුම කඩම සියල්ලකින්ම අංග සම්පූර්ණ වෙනකොට. මේ නිසා යෝගාවචරයන් මේ ධර්ම වවත්හානිය දක්වා වෙන විදිහකට කියනවනම් මතුවෙන මතුවෙන අරමුණට හිත නංවමින් නංවමින් ඒ අරමුණේ නාම ධර්ම මේකය රූප ධර්ම මේකය කියන මට්ටමට තමන්ගේ භාවනාව අඛණ්ඩව පවත්වාගෙන යනකොට යන්ත සූරණං යන්ත දක්ෂණං මේ යෝගාවචරය ඊට පස්සේ ඥානයේ වැඩි මේ වැඩ පිළිවෙලට අතහිත දෙන රුකුල් දෙන උපදෙස් ලැබිය යුතුයි මේ නිසා මේ අවස්ථාවේදී උපදේශ වශයෙන් දෙනවා දැන් අරමුණට හිත නැංවීම දක්ෂණ ඒ කියන්නේ තමන් තමන්ගේ මූල කර්මස්ථානයේ ප්‍රධාන කරගෙන පරියක්ඛ භාවනාව කරගෙන යද්දී අයමුණ විශේෂයි හිත ඉබේම නංවන්න පුළුවන් ධර්මයටම යෝගාවචරය දිනුනාම එහෙම නැත්නම් හිත යන්න වෙලාවක අරමුණෙන් බහැරව ගියා විසිරී ගියා නම් ඒ විසිරී ගිය අරමුණත් විපස්සනා කරලා මෙනෙහි කරලා අනතුරුව නැවතත් මූල කර්මස්ථානට හිත ගේන්න පුළුවන් නම් ඒ දින ආපු හිත මුලින්ම පටන් ගත්තා වගේ තාමත්ම සාවධානව නැවතත් මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම මානසිකාරයේ පවත්වන්න පුළුවන් නම් නැවතත් යෝගාචරයට පුළුවන් වෙනවා හිතත් අරමුණත් සමාන්තරව සමාහිතව ගමන් කරනවා දකිට අන්නේ මට්ටමේදී අපිට කියන්න පුළුවන් අරමුණට හිත දැන් දැන්වීමේ සූරයි දක්ෂයි මේ විදිහට ගිය යෝගාචරයට මේ ළඟට උපදෙස් දෙන්නේ දැන් අරමුණේ මුලය මේ මැදය මේ අගය වශයෙන් අරමුණේ විස්තරය බැලිය යුතුයි කියන එක. මේ අරමුණේ මුලමැද අග වශයෙන් විස්තර වශයෙන් බැලීම කියන එක ආධුනික යෝගාවචරයකට පුළුවන් වැඩක් නෙවෙයි. හරියන වැඩක් නෙවෙයි. යාදෙන වැඩක් නෙවෙයි. නමුත් උපදේශ දෙනකොට භාවනාවේදී ඒ උපදෙස් ලබා දෙනවා අංග සම්පූර්ණ ඒකට දක්ෂතාවය වුණ වෙන්න කලින් උනා. ඒ මොකද කර්මස්ථානාචාර්යව උපදෙස් දෙන ඇත්තෝ ඒ භාවනා කරන යෝගාවචරයන්ගේ උපරිම ශක්තිය කොච්චර කයිද කියලා කියන්න දන්නේ නැහැ. ඒ වාගේම ඔවුන්ගේ ළඟාවීම මෙතෙක් භාවනාවෙන් ජීුණුවක් ඇතියයි කියන සන්තෘප්තියක් ඇත්තෙත් නැහැ. මේ නිසා දිය යුතු උපදේශ ඊ타ත්ම නිර්වද්‍යව ඊ타ත්ම පිටට දෙන්න පෙළඹෙනවා. නමුත් ආධුනිකයා මේ උපදේශ හරියට පිළිගත්තද, තේරුම් ගත්තද, එය නොකටයුතු කළාද කියන එක නම් සමහර විටක සැක උපදිනවා. මොකද කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කරන ප්‍රකාශන අනුව විශේෂයෙන් සඳකා බලනවා නම් අපි මේ ඉදිරිපත් කරගත් උපදේශයේ ඒ කියන්නේ අරමුණක මුල මැද අග වශයෙන් බැලීම ගන්නකොට නොදන්නා යෝගාවචරයන් ඒ කියන්නේ විෂයෙයි භාවනාවේ සූර නොවන යෝගාවචරය අර විදියට හිතත් අරමුණත් එක ආකාරව සමාහිතව ගමන් කරන වෙලාවේදී අරමුණේ මුල හොයන්න පටන් අර ගන්නවා අරමුණේ මැද කොහෙද කියලා හොයන්න පටන් අර ගන්නවා අරමුණේ අග කොහෙද කියලා හොයන්න පටන් අර ගන්නවා අත් වශයෙන් උපදේශ වල බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම දේවල් හොය හොයා විපස්සනාවට නැංවීමක් මේ මුලය මේ මැදය අගය කියන මුල මැද අග පරීක්ෂා කරන්නට කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ සීමාවේ ඉඳලා මෙන්න මේ සීමාවට කියලා සීමාව දක්වීමක් පමණයි එහෙම නැතුව අරමුණක් හිතක් දෙක එකට යා වෙලා සාවධානව තියෙන වෙලාවේදී ඒ අරමුණේ මුල හොයන්න කියලා හිත යොදන්න ගත්තොත් අග හොයන්න කියලා හිත යොදන්න ගත්තොත් හිතේ සාවධානභාවය සමාධිය කැඩෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ අරමුණේ මතුවීමේ තන පටන් මැද හරහා අග දක්වාම නිරීක්ෂණය කළ යුතුයි කියන එක පමණයි. එහෙම නැතුව මේක මුල වශයෙන් මේක මැද වශයෙන් මේක අග වශයෙන් කඩන්ට යෑම අස්වාභාවිකයි මේ අස්වාභාවිකකම නිසා සමාධිය පිරෙහෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට මුලය මැදය අගය වශයෙන් කොටස් සීමා පෙන්නලා උපදෙස් දෙන්නේ මුළු අරමුණ ආත්මයෙන් අල්ලා ගැනීමේ අවශ්‍යතාවය මතු කරලා දීමද මිසක්වත් අරමුණ තුනට කඩන්න නෙමෙයි. එහෙම අරමුණක මුලය මැදය අගය කියලා කවමදාකවත් ඇත්තේ නෑ. ඒවා ප්‍රඥප්ති පමණයි. ඒ ප්‍රඥප්ති දෙන්නේ යෝගාචරයට සීමා පෙන්වන්න පමණයි. ඒ නිසා ඒ නැති දේවල් විපස්සනා ඇහෙන් හොයන්න ගත්තොත් යෝගාචරයේ හිත සමාධිය දිදෙන්ට ඉඳ තියෙනවා. ඒ නිසා කාරණා තේරුම් ගන්නවා. මේ ආනාපාන සති භාවනාවේදී විශේෂයෙන්ම අපිව සජ්ජායනා කරන ගිරිමානන්ද ආදී සූත්‍ර වල සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියේ මුලින්ම ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාස වශයෙන් සතිය පිහිටවීම ඊටාත්ම ඕලාරික විදිහට උපදෙස් දෙනවා. මේ විදිහට හිතත් ආනාපානියත් යා වෙන මට්ටමට සතෝව අසසති සතෝ පස්ස සති කියන විදිහට කරගන්න පුළුවන් නම් මේ ළඟදී අරමුණේ විස්තර දීර්ඝ වශයෙන් මේ ආනිය සිද්ධ වෙනවද අපාණය සිද්ධ වෙනවද කෙටියෙන් ආනාපානිය සිද්ධ වෙනවද කියලා සිදුවෙන සිදුවෙන ආකාරයට අර අරමුණේ තව ටිකක් විස්තර හෙවීමට යෝගාවචරය නිසිනින්දේ කලකොලයක් කවලහලයක් නැතුව හිමීට ඊගාපියරට යොමු කරනවා. මේ විදිහට දීර්ඝ වශයෙන් දක්මින් ආස්වාද ප්‍රසවාස කරනවා, කෙටි වශයෙන් දක්මින් ආස්වාද ප්‍රසවාස කරනවා. මේ විදිහට හිත මට්ටම් තුනකින් සතිමත් කරගත්තට පස්සේ සබ්බකාය පටිසංවේදී අස්සතිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති කියලා අන්නේ ඉදිරිපත් කරගත්ත නොසලී ඉදිරියටපත් කරගත්ත ඒ අරමුණේ සම්පූර්ණ කය දැකීම වශයෙන් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා කියලා ඊගාස්සිය මට්ටමට ගෙනියන. එතනදී ඒකයි වශයෙන් දක්වන්නේ වායෝ පොට්ටහට ධාතුවයි වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. මොකද ආස්වාද ප්‍රස්වාසයේ කියනකොට මේ සතර මහා භූතයන්ගෙන් කවුරුත් වගේ දන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයන්ගේ වායෝ ධාතුවේ වැඩපිළිවෙල අධිකයි ප්‍රකටයි සක්‍රියයි. අනේ වායෝ ධාතුව සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙල දැක ගනිමින් ආස්වාස කරන්ට ප්‍රස්වාස කරන්ට කියලා කියන්නේ අර මූල පියවරවල තුනෙන් සමාහිත වෙච්ච හිත සතිමත් වෙච්ච හිත වීර්ය පවත්වන හිත තවත් අභ්‍යාසයක් කිරීමක් වශයෙන් උයි මේක ආදි මජ්ජේ පරියෝසාන වශයෙන් ආචාර්යයන් වහන්සේලා පෙන්වලා තියෙනවා ඒ ආදි වශයෙන් මජ්ජේ වශයෙන් පරියෝසාන වශයෙන් දකින්න කියලා කියන්නේ මුල පටන් අග දක්වා කියන සාමාන්‍ය සරල තේරුම. එහෙම නැතුව හුස්ම රැල්ලේ මුල වෙන් කරලා දකින්නවා මැදි. මැද වෙන් කරලා දකින්නවා අගින්. අග වෙන් කරලා දකින්නවා ආය මුලින් කියන විදිහට සීමා පනවන්නට අමාරුයි. මේ නිසා යෝගාවචරය මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. මේ වාගේම මෙතනදී මතු කරගන්නට පුළුවන් තවත් අර්ථයක් තමයි ආස්වාද ප්‍රසවාස කය වායු පොට්ටබ්බ ධාතුවේ තෙරපෙන, තද වෙන, චලන ගති ප්‍රධාන කරගෙන ක්‍රියාත්මක වුණාට මේ සතර මහා භූතියෝ කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි වශයෙන් නැත්තා වූ සතර මහා භූතියෝ කාමදායකවත් තනියම ඉන්න පුළුවන් තනියම ක්‍රියාත්මක වෙන ස්වરૂපයක් ඇත්තේ නැහැ. මේ සතර මහා භූතයන්ගෙන් යම් අවස්ථාවක වායෝ ධාතුව ක්‍රියාත්මක නැත් වායෝ ධාතුව ප්‍රකට නම් එහි අප්‍රකට වේ පඨවි ආපෝ තේජෝ ධාතු ක්‍රියාත්මක යම් අවස්ථාවක <clears throat> යෝගාවචරය මේ බුද්ධ උපදේශය අනුව කටයුතු කරමින් වායෝ ධාතුව මුලය මැදය අගය වශයෙන් ආත්පසින් අල්ලා ගැනීමෙන් කටයුතු කරනකොට එහෙම නැත්නම් වායෝ ධාතුව පිළිබඳ අවබෝධය අවධානය ඒකාකාරව පවතිනකොට අන්නේ සමාහිත හිතට ඒ තුලම ඇත්තා වූ පඨවි ධාතු ක්‍රියාකාරීත්වය උනත් දැක ගන්න පුළුවන්. තේජෝ ධාතු ක්‍රියාකාරීත්වයක් දැක ගන්න පුළුවන්. ආපෝ ධාතු ක්‍රියාකාරීත්වයක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ වායෝ ධාතුවේ ඇත්තා වූයේ තද කරන ඉදිරියට තල්ලු කරන, දරන, තෙරපෙන, අඹරවන, චලනය කරන ගති. සාධාරණව බලාගෙන ඉන්නකොට මේ සාධාරණ හිතට තද ගති මෙලෙක් ගති ගොරෝසු ගති, මෘදු ගති, බර ගති, සහැල්ලු ගති ආදී පඨවි ධාතු වැඩ පිළිවෙල තේරෙන්න ඉඩ තියෙනවා. මොකද වායව ධාතුව පිළිබඳව අත්ත නොහැරෙන සතියක් එක දිගට පවතින නිසා. මේ බලාගෙන ඉඳද්දි මේ තීජෝ ධාතු වශයෙන් උණුසුම් සිසිල් ගති මේ මැද ක්‍රියාත්මක වෙන හැටි යෝගාවචරයට දැක ගන්න පුළුවන්. ආපෝ ධාතුව වශයෙන් වැగిරෙන ගති, පිදු කරන ගති මේ තුල ක්‍රියාත්මක වෙන හැටි දැක ගන්න පුළුවන් වෙනවා. ඒ මොකද ප්‍රධානම වශයෙන් අධික වශයෙන් ප්‍රකට වශයෙන් ඇත්තා වූ වායෝ ධාතුව මුල පටන් අග දක්වා අත් නොහැර නොගිලී බලාගෙන ඉන්නකොට ඒ බලාගෙන ඉඳීමේ සාධාරණ හිතට මේ විදිහට අනිකුත් අරමුණු ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ නිසා සබ්බ කාය පටිසංවේදී අවස්ථාවේදී ඥානීය වැඩෙන්න එහෙම නැත්නම් ඥානීය පළල් වෙන්න ඥානීය ගැඹුරකට තැම්පත් වෙන්න ලොකු ඉඩක් ලැබෙනවා මේ නිසා යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ මේ Taman දක්ෂ කෝටියක් වගේ ලැබුණා වූ එළවලු ලැබුණා වූ වෙනත් දෙයක් හොඳ ව්‍යංජනයක් බවට පත් කිරීමේදී එහි වැඩ පිළිවෙලක් තියෙනවා කොටින්ම දැනගන්න ඕනේ එළවලු එළවලු වශයෙන් වලඳන්ට අමාරු ඒක යම් යම් ක්‍රම වලට සම්බන්ධ ඕනේ, temperාද කරන්න ඕනේ, කුමාලෙන් සම්බන්ධ ඕනේ. එහෙම කරුවොත් විතරයි වළඳ ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි ධර්මය සෑම සියලු දේකම සහයෝගයෙන් සම්බන්ධයෙන් තමයි අපිට ප්‍රෝජනයක් විදිහට ගණගන්න පුළුවන් වෙන්නේ. අන්‍ය විදිහට පියවරෙන් පියවර මේ දේවල් සම්බන්ධ කරගෙන යාමක් තමයි මේ යෝගාවචර වැඩපිළිවෙලේදී කරන්නේ. ඒ නිසා යෝගාවචරය යම් අවස්ථාවක Tamanට අර කියන විදිහට අරමුණයි හිතයි සාවධාන භාවයක් එකට යන භාවයක් දැනගත්තම දැන් උනන්දු වෙන්න ඕනේ හිතාම ප්‍රකට දෙයක්. දින්දීම හැකලීම වශයෙන් ගන්නවන තද වෙන, තෙරපෙන, චලන වෙන ගති. මේ ප්‍රකට දේ වශයෙන් උදරයේ හිත යොදාගෙන ඉන්නවන සම්පූර්ණ උදරය අල්ලා ගනිමි කියන අදහසින් අල්ලා ගනිමි කියන අභිලාෂයෙන් යෝගාවචරය අර දිනු කරගත්තා වූ සතිය දිගට පවතින ආ වූ සමාධිය අභ්‍යාස කරනවා. අලුත් කරගන්නවා ව්‍යාපාරය. තමගේ කටයුත්ත සම්පූර්ණයෙන්ම දැකගනිමි කියලා පැතිරෙන ස්වරූපයකට මේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. මේ කරගෙන යන්න අමාරුයි මේ කරගෙන යෑම සිද්ධ වෙන්නේ නැහැ මේ වැඩපිළිවෙල මේ මාර්ගය ඥානයේ විකසිත වීමට අවශ්‍ය කරන මූලික හේතු සාධක නොදන්නවා. ඒ වගේම ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනගාගෙන යන්නේ නැතුව අතරමැදින් පණින්ට ගත්තොත් එහෙම නැතුව ඒ කරගෙන යන වැඩපිළිවෙලේ අඩුපාඩු තියෙනවා නම් ඉදිරියට යන්න. මේ නිසා යෝගාවචරයට මේ නැවත නැවතත් මතක් කිරීමේ අදහස් කරන්නේ තමන් කරගෙන යන වැඩේ. ඉතාමත්ම පැහැදිලිව දැනගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන අඩුම කැඩුමේ මේ මේ දේවල් කියලා තේරුම් අරගන්න ඕනේ. මේ විදිහට තේරුම් අරගත්තනම් යෝගාවචරය හරියට අරමුණ වශයෙන් වගේම හිත වශයෙන් සිදුවෙන වැඩේ අනුමාන වශයෙන් හෝ ගන්න. මේ ළඟට කළ යුතු දේ දන්නවා. ඒ කිරීමට යම් දෙයක අඩුපාඩුවක් තියෙනවා නම් ඒක වත ගහ ගන්න හැටි සම්පූර්ණ කරගන්න හැටි දන්නවා. අන්න එහෙම වුණොත් භාවනාවේ අලුත් බවක් තියෙනවා. ප්‍රඥාවේ වැඩිවීමකට ඉස්සරහට යෑමකට සිදුවෙන්න ඉඩ තියෙනවා. හරියට කියන්නේ දක්ෂ යෝග කෝකියේ ඒ අවශ්‍ය එළවලු සම්බලා හරි ගැසලා ලුණු මිරිස් කිරි වගේ දේවල් යොදලා අවසාන වශයෙන් අවශ්‍ය දුරු මිරිස් තුන පහ යෙදීමේ අවසාන පදම ගන්නවා වගේ මේ ඥානය හැදෙන්න ඕන කරන මූලික අවශ්‍යතාවයන් යෝගාවචරය සපුර ගන්නවා. මේ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ යන්න අවස්ථාවක යෝගාවචර හිතේ එන විදිහට කියනවනම් මේ ධම්ම වවත්තාණය කරන හිතේ ඥානේ පහළ වෙන්න මොන මොන දේවල් අවශ්‍ය කරනවද කියන එක දැනගන්න ඕනේ. මුලින්ම අවශ්‍ය කරන චෛතික ශක්තියන් ශක්තියින් අතරින් යෝගාවචරය තමන්ගේ ශ්‍රද්ධාවේ පෙළඹීමක් එහෙම නැත්නම් ශ්‍රද්ධාවේ පෙරලීමක් දුර්වල වීමක් කියනවාද කියන එක මුලින්ම සොයා දැනගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් විතරයි කුසල ඡන්දයක් පහළ වෙන්නේ මේ දේ මම මාතුලින්ම කර දැකගත යුතුයි කියලා කිරීමේ ආශාවක් පහළ වෙන්නේ කුසල කර්මයක් කිරීමේ ආශාව පහළ වෙන කුසල ඡන්දයේ තියෙනවා. මේ දෙක මේ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් පරියන්කයට වාඩි වෙන්න කලින්ම තියෙන්න ඕන දේවල්. භාවනා කරන වෙලාවේදී ශ්‍රද්ධාව වඩන වෙලාවක් නෙවෙයි. කුසල ඡන්දේ වඩන වෙලාවක් නෙවෙයි. වැඩුවා වූ අත්තා වූ තහවුරු වුණා වූ ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් වැඩ ගැනීම. මේ විදිහට කුසල ඡන්දේ සහිතව වාඩි වුණා වූ යෝගාවචරය මූලික ශක්ති දෙක නිවැරදි එල්ලයක් නැවත නැවතත් අරමුණේ හිත නැංවීමක් කියන දෙක අතින් Taman කොහොසද්ද කියන එක දැනගන්නවා. යම් වෙලාවක අරමුණට හිත නැංවීමේ ශක්තිය දුර්වල වෙනවනම් එතනින් එහාට ප්‍රඥාව තියක් සමාධිය තියක් සතියවත් නැතුව ඒ තුලට මේ සතිය නැතිවීම නිසා ආරක්ෂා නැතිවීම නිසා හිතට කාමච්ඡන්ද ආදී නීවර ධර්මයන්ගේ බාධායින් පටන් ගන්නවා. මේ නිසා යම් අවස්ථාවක හිතේ නතර වීමක් එහෙම නැතු හිත ඉදිරියට නොයක් එක තැනක තියෙන වෙලාවක එනකොට යෝගාවචරය තමන් වශයෙන් පරික්ෂා කරලා බලන්න ඕනේ මම දැන් මතුවෙන මතුවෙන අරමුණට හිත නැංවීම මෙනෙහි කිරීම වශයෙන් හෝ සාමාන්‍ය මානසිකාර්ය පැවැත්වීම වශයෙන් හෝ කෙරෙනවද කියන මේ විදිහට හිත නැංවීම අඛණ්ඩව සිද්ධ වෙනවද වෙන විදිහකට කියනවා නම් නැවත නැවත සිත නැංවීම සිද්ධ වෙනවද කියලා පරීක්ෂා කරනවා. මේ ධර්ම දෙක යෝගාවචරයාගේ මූලික යුතුයකම් වගේ. ජන වාහනයක ගමනක් යන වාහනයක දුවන ඇංජිමක් වගේ. ඒ ඇංජිම නතර වුණොත් ගමනක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ නැවත නැවත ආරමුණට හිත නැංවීම ඒ විශේෂයි අඛණ්ඩ ව්‍යාපාරයක් කියන දෙක යෝගාවචරය තුළ තිබේ. යම් මොහොතක ඒ දේ කියනවා නම් මතුවෙන මතුවෙන ආරමුණට තෝරන්නේ නැතුව, බේරන්නේ නැතුව, රුචි වෙන්නේ නැතුව, අරුචි කරන්නේ නැතුව, එපා කරන්නේ නැතුව, ඕනෑමට වැඩිය ආස බදා අල්ල බදාගන්නේ නැතුව දිගට කරගෙන යන්න පුළුවන් නම් සතිය පහළ වෙනවා. මේ වීර්ය නිසා මේ සතිය තියෙනොත් සමාධිය පහළ වෙනවා ආසන්නම කාරණේ. ප්‍රඥාව වැඩි වීමට ආසන්නම කාරණේ වශයෙන් සමාධිය අවශ්‍ය බව යෝගාවචරය තේරුම් ගන්නවා. මේ විදිහට තමන් තුළම කිසිම බාහිර කෙනෙකුගේ සම්බන්ධයක් කිසිම බාහිර දේවල් වල සම්බන්ධයක් නැතුව තමන් තුළම ඇත්තා වූ මේ චෛසික ධර්මයේ පිළ ගැහිලා තියනවාද එකලස් වෙලා තියනවාද කියලා කල්පනා කරලා බැලීමම බොහොම වටින දෙයක් යම් කිසි වෙලාවක භාවනාව එක තැන තියෙන වෙලාවක එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති වෙන වෙලාවක ඒක හරියට ඉන්දක්ෂ වඩුවේ තමන් කටයුතු කරගෙන කරගෙන යද්දී වෙහෙස වෙනවා නමුත් තමන් ගාන ලීය හරියට ගෑවෙන්නේ නැත්නම් ඔයලා බලනවා ඒ ආයුධය සැකුන් තියනවාද උපමට්ටම් තියනවාද ඊවගේ අඩුපාඩු තියනවාද කියලා හොයලා බලන්න ඕනේ මේ නිසා යෝගාවචරය ප්‍රඥාව කියන මේ සියුම් ධර්මය තේරුම් ගන්න නම් නිතර නිතර තමන් තුල තිබිය යුතු මේ මූලික ආයුධ ටික නියම උපයෙන් නියම සියුම් තියුණු භාවයෙන් තියනවාද කියලා කල්පනා කරගන්න. කල්පනා කරලා ඒ වගේ අඩුපාඩුකම් තියෙනවනම් වහ වහ සපයා ගන්න. මේ සඳහා විශේෂයෙන්ම මේ සුද්ධ විපස්සනාව කරන්නේ යෝගාවචරයේට වීර්යය ඉතාමත්ම අත්‍යන්තව අවශ්‍ය කරන බව මේ කටයුත්තදී යෝගාවචරයට හොඳට වැටහෙනවා. මේ සඳහා කායික වීර්ය අවශ්‍ය කරනවා, චෛසික වීර්ය අවශ්‍ය කරනවා. ඒ නිසා යෝගාවචරය නිතරම මේ දෙකෙන් ආදීන මේ දෙකෙන් සම්පූර්ණ නම් ඔහුට විකටෝම වැටුණත් නැගිටි නැගිටි ය아가න්න පුළුවන්. සාමාන්‍ය ආධ්‍යාත්මික ජීවිතය අරගෙන බැලුවොත් එහෙම අපි දන්නවා ශික්ෂාවන් ගොඩනගනකොට සීල සමාධි ප්‍රඥා වශයෙන් ගොඩනගනවා. එහෙම නැත්නම් ආගමික ජීවිතයක් ගොඩනගනකොට දානීය සීලය භාවනා වශයෙන් ගොඩනගනවා. අපි දානයේදී කරන්නේ මොනවද? අපේ ලෝභය ප්‍රධාන කරගත්ත කෙලෙස් වල ලෝභය දුරු කිරීම ප්‍රධාන කරගත්ත කටයුත්තක නියැලීම. තමන් තුළ ඇත්තා වූම සාධාරණ ධාර්මික උපයාගත් දෙයක් අනුන්ගේ සැපයක් කල්පනා කරගෙන සුභ සිද්ධිය බලාපොරොත්තු අතහැරීම අනුභවය. මේ පුහුණු කරන්නේ. මේ පුහුණු කරන හිත දියුණු කරනවා කියලා කියන්නේ මේ අලෝභයක් තියෙදිම අද්වේෂය දියුණු කරගන්න ඕනේ. අද්වේෂය දියුණු කරනවායි කියලා කියන්නේ අනුන්ට යම් යම් දේවල් දීමෙන් සුභ සිද්ධිය සලසනවා යම් යම් දේවල් දීමෙන් දුකින් මුදනවා වගේම ඒ ඇත්තන්ට කරදර නොකර සිටීමේ නොකල යුත්තේ නොකර සිටීමේ සුභ සිද්ධිය සලසනවා දුක දුකකටපත් නොකර අතහරිනවා කියලා සීලේදී ද්වේෂය අපි දුරු කරගන්නවා. මෙන්න මේ විදිහට ලෝභය දුරු කිරීම සඳහා දානයෙන් පුහුණුව, ද්වේෂය දුරු කිරීම සඳහා සීලයෙන් පුහුණුව කියන මේ දෙක පුහුණු පිළිච්ච දෙන්නේ නැති යත්තන්ට තමයි මෝහය අමෝහය දුරු කිරීම සිදු කරගන්න පුළුවන්. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ මේ අමෝහය දුරු කිරීම එක එල්ලේ එකවර හිතුවමන අපිට කරන්න බෑ. අවශ්‍ය කරන අඩුම කඩම තියෙනවා නම් ඒ දේවල් විතේ දක්ෂ වුණොත් පමණයි එවැනි කෙනෙකුට මේ ඥානය වැඩෙන එහෙම නැත්නම් මෝහය දුරු කරන අමෝහය වඩන වැඩ පිළිවෙලට යන්නේ. අමෝහය කියන්නේ තමන් ඉදිරිපිට ඉදිරිපත් කියා කිදේ පිළිබඳ අවබෝධය. සතිපට්ඨාන භාවනාවේදී මේ කළ යුතු දේ නොකළ යුතු දේ පිළිබඳ දැනීමයි නැත්නම් ක්‍රමය දැන ගැනීමයි. මේ නිසා මේ නැවත මතක් කිරීමක් වශයෙන් යෙදෙනකොට යෝගාවචරයට උදව් කරන්න බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය තමන් ඉන්න තත්ත්වයේ වශයෙන් තේරුම් අරගෙන එහි යත්තා වූ යම් අඩුපාඩුවක් වෙනවා. ඒ අඩුපාඩු සමකරමින් ඉදිරියට භාවනා ගෙන යාමේදී නැවත නැවත ප්‍රගති පරීක්ෂණ තමන් තුළම විශ්ලේෂණ කරගැනීමේ අයිතිවාසිකම යෝගාවචරයටම පැවතුණා. මේ විදිහට කෙරුවොත් තමයි අපි මේ ගාවට බලාපොරොත්තු වෙන නැත්නම් උතුම් විදිහට බලාපොරොත්තු වෙන මේ ඥානය ආත්පසින්ම අල්ලා ගන්න පුළුවන්. එහෙම අල්ලා ගන්නකොට යෝගාවචරයට වැටෙනවා අර විදිහට අරමුණේ මුල් හොයන්න යනවා නෙවෙයි. අරමුණේ මැද හොයන්න යනවා නෙවෙයි. අරමුණේ අග හොයන්න යනවා නෙවෙයි. මුත් යෝගාවචරයට වැටෙනවා ඉස්තර මොහොතේ පැවතුනා වූ සතිය දෙවෙනි මොහොතට ගැම්මක් දෙනවා ඊහාවට. මේ මොහොතේ මතුවෙනා වූ සතිය ඊගාව මොහොත සඳහා පෙර සූදානමකින් පසු වෙනවා. එන ඕනෙම අරමුණක් අල්ලා ගැනීමට සූදානම් ශරීරයක් මේ කියන විදිහට සතියේ පැවතීම නිසා සතිය එක දිගට යාදෙන ස්වરૂපයේ ඒකාන්තෙම යෝගාංගයට වැටෙනවා. මේ විදිහට සතිය අරමුණු අරමුණු වෙනස් වෙති වේගයෙන් වෙනස් වෙදී නාසයේ වශයෙන්, කන වශයෙන්, ඇහ වශයෙන්, කට වශයෙන් අරමුණු විවිධ වෙන්න පුළුවන්. ශරීරයේ වශයෙන්, හිත වශයෙන්. අරමුණු මොන තරම් වේගවත් වුණත් හිත සතිය එළඹ සිටීම නිසා අරමුණු එනේන අරමුණක් ඒ එන වේගය හා සමානවම ඉදිරිපත් කරගෙන හිත එහි නංවා ගන්නට පුළුවන් ශක්තිය යෝගාවචරයට වැටෙනවා. මේ නිසා යෝගාවචරයට වැටෙනවා පෙර මොහොතේ පැවතුනා වූ සමාධිය මේ ළඟ මොහොතට යාවේ. මේ මේ සමාධියේ දියුණුවක් ගැම්මක් ගැඹුරක් පළල් භාවයක් එන්නෙන්ට වැඩෙනවා. මෙන්න මේ දේ සිදු වෙනවා කියලා කියන්නේ මතුවෙන හැම අරමුණකම මුල මැද අග වශයෙන් සම්පූර්ණයෙන්ම දැක ගන්න පුළුවන් ස්වරූපයක් යෝග අවධිරයට ලැබෙනවා. වෙන විදිහකට කියනවා නම් සතිය නිසි නින්දේ වැඩෙන්න ගන්න. සමාධිය නිසි නින්දේ වැඩෙන්න ගන්න. මේ වැඩෙන්න ගන්නකොට ඉස්සර වෙලාම මේ මා තුල සතිය තියෙනවාය සමාධිය තියෙනවාය කියලා වැටෙන්නේ පිටේ ඉන්න කෙනෙකුට නෙවෙයි තමයි. හොඳට Tamanට වැටෙනවා දැන් සතිය නැගලා නැගිටගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ දුවමින් ඉන්නේ. ඒ වගේම සමාධිය නැගිටගෙන ඉන්නේ හිටගෙන ඉන්නේ. මේ විදිහට සතිය සමාධිය කියන දෙකේ අවදි භාවයකින් සක්‍රීය භාවයකින් තියෙන මොහොතක පමණයි අපේ පදම යාවේ. සමබර භාවයකටපත් වේ. විශේෂයෙන්ම මේ දෙක තුලින් මේ සමාධිය තමයි විශේෂයෙන්ම පදනම සලසන්නේ. මේ සමාධිය යන්න මොහොතක වීර්යෙන් ඔසවා තබා ගත්තේ නැත්නම් පැත්තකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය නිතරම අරමුණට හිත වෙහෙස නොබලා නැංවීම තුළින් මේ සමාධිය එක දිගට යාගෙන යාදෙන මට්ටමට පවත්වන්න නම් මේ පිළිබඳව කලින් දැනගෙන තියෙනවා. හරියන්කේට යන්න කලින් මේ Taman දැනගන්න ඕනේ මා තුළ පවතින ආ වූ ස්වરૂපේ මේකයි සමහර විටක යෝගාවචරයෝ පුරුද්දක් වශයෙන් මේ සමාධියේ එනකොට මේ ළඟට කළ යුතු දේ නොදන්න නිසා ඒ ඇති වුණා වූ සමාධිය මත සන්තුෂ්ත භාවයකටපත් වෙනවා. මොකද දැන් සතිය හොඳයි. දැන් සමාධිය හොඳයි. පවතිනවා. මේ නිසා යෝගාචරය මතුමත්තේ කළ යුතු වීර්ය නොදමින් නොදරන්නේ නොකරන්නේ ක්‍රියාත්මක නොකරන්නේ අර සමාධිය වීර්ය රහිතව එක පැත්තකට ඇලෙන්න ගන්නවා. මේ නිසා මේ සමාධිය ක්‍රමයෙන් හිත අකුළු වලමින් හිත කුසීත භාවයටපත් කරමින් තීනමිත භාවයට ඇදෙලන්න පිළිතුරු. මේ නිසා යෝගාවචරය නිතරම මේ සමාධිය වීර්යයත් සමග සමවර කරන්න ඕනේ. යම් අවස්ථාවක යෝගාවචරයට මේ විදිහට සමාධියයි සතියයි දෙක යාවෙච්ච වෙලාවක යෝගාවචරය ඕනකට වැඩිය උත්සුක වෙන්න ගත්තොත් ඕනෑමට වැඩිය වීර්ය කරන්න ගත්තොත් හිත විසිරී යන්නේ කියලා. අරමුණ විනිවිදගෙන අරමුණ පසාරු කරගෙන එපිටින් විදිලා එහා පැත්තට යන්නේ කියලා. එතකොටත් හිත විසිරී යනවා. මේ නිසා යෝගාවචරය ක්‍රමේ හරියට දැනගෙන මධ්‍යම ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට වීර්ය යොදවනවන අන්න අර කියන විදිහේ සමාධියේ පෙර සමාධියෙන් පසු සමාධියට නැත්නම් පෙර ක්ෂණයේ සමාධියේ පසු ක්ෂණයට පසු ක්ෂණයේ සමාධිය ඊගාව සම ඊගාව ක්ෂණයට කියන විදිහට දිගට පවතින ආකාරය දැනගන්න. මේ විදිහට යම් කිසි කෙනෙක් කළ යුතු ක්‍රමය ඒ වාගේම ඒ දේවල් වල යම් කිසි දෙයක අඩුපාඩුවක් සමබරතාවයේ අඩුපාඩුවක් මතුවලා තියෙනවා නම් දන්නවනම් ඒ දේ පිළියම් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය කමතහන් දෙන වෙලාවෙදී තමන් කියන දේ තාමත් පැහැදිලි. ඒ වගේම ඊටාමත්ව ප්‍රායෝගිකයි. ඒ යෝගාවචරයට පුළුවන් පැහැදිලිවම තමන් කොහොමද මූල කර්මස්ථානට හිත නංවන්නේ? ඊයේ නංවන කටයුත්තේදී මූල කර්මස්ථානයේ වශයෙන් තමන් මෙනෙහි කරන්නේ කොහොමද? එතකොට මූල කර්මස්ථානයේ වැටෙන්නේ කොහොමද? මූල කර්මස්ථානයේ ආනාපානයේ කියන කොටස් දෙක වේවා. එහෙ නැත්නම් පිම්බීම හැකිලිම කියන කොටස් දෙක වේවා. මේ එක එකක් පිළිබඳ අවබෝධය විසද භාවය වෙනකොට දැක් ගන්නවා ස්වરૂපේ වැඩි වෙන්න පටන් ගන්නවා. මේව පැටන් අර ගන්නවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මේ යෝග ආචරය තමන්ගේ භාවනාව හරියට පරිේශනයක් කරනවා වගේ. කල යුතු අංග වටහාගත යුතු දේවල් කල යුතු දේවල් හරියට දැනගෙන ගොනුවක් ඇතුව වැඩේ කරගෙන යනවා. මෙන්න මේ ගොනුව විශේෂයෙන්ම සමාධිය නිසාම පහළ වෙන දෙයක්. මේ ගුණය තුල තමයි අපිට ප්‍රඥාවේ වැඩිවීමක් වෙන්නේ. ඒ නිසා යෝගාවචරය ධර්මදේශනාවලදී විශේෂ මේ අවධානයක් යොමු කරලා මේ ක්‍රමයේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අවබෝධ කරගත්තදී පාරියන්කයක් පරියන්කයක් වාස ක්‍රියාවට නගනවන අන්න යෝගාවචරය තුළ මේ තාක්කල් තිබුණියම් අඩුපාඩු වෙතොත් එක්කෝ කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන්. එහෙම නැතිනම් පරියන්කයේදී මේ තමන්ගේ උපදේශය තමන්ට හිතට පහළ එතකොට ක්‍රියාත්මක වෙනකොට බොහෝම ලොකු ශ්‍රද්ධාවක්, බොහෝම ලොකු වීරියක් පහළ වීම නිසා අර ඉන්ද්‍රිය ධර්ම හරියට පවන්සලුවා වගේ අලුත් හොලඟක් වැදුනා වගේ චුණු චුණු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ <clears throat> ප්‍රඥාව කියන මේ පදමේ ප්‍රඥාව කියන මේ ගොනුව ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් නැතිකමම නෙවෙයි භාවනාව එකතන පමාවෙන්න හේතුව ඒ පිළිබඳ ක්‍රමය නොදැනීම නියම අවස්ථාවේදී නියම පිළියම ඉදිරිපත් නොකර ගැනීම. මේ දේවල් කරනවන හිතක වර්ධනය කියන එක හිතක වැඩිම කියන එකට ලොකු අභ්‍යාසයක් ලැබෙනවා මේ භාවනා විපස්සනා භාවනා වැඩ පිළිවෙලේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ විදිහට සතිය සමාධිය කියන දෙක නිරෝගීව වැඩෙන විදිහකට ක්ෂණයෙන් ක්ෂණයෙන් භාවනා ගැඹුරු මට්ටමට භවස්ථානය කරනවා නම් ධම්ම වාස්ථානය කරනවා නම් ඔහු තුල සම්පජාඤ්ඤය වැඩෙන්න පටන් ගන්නවා. මේ සම්පජාඤ්ඤය කියලා කියන්නේ මේ ඥානය විකසිත වෙන ආකාරය. ඥාන කියලා කියන්නේම ඥානය කියන අදහසයි. නමුත් මේ ඥානයේට මේ සම්පජාඤ්ඤය කියන වචනය ඉදිරිපත් කිරීමේදී බුදුරජාණන් වහන්සේ විශේෂණ පද දෙකක් මුලට එකතු කරනවා. සම් කියලා එක කොටසකුත් පා කියලා එක කොටසකුත් ජඤ්‍ය කියන එක. එතකොට සම්පජඤ්‍ය වශයෙන් මේ ලස්සන පදයක් ගොඩ නැගිලා එනවා. අපි අර කලින් කියන ගත්තා වගේ මේ සම්පජඤ්‍යයට ආසාවෙන් සම්පජඤ්‍යයට කෙලිම බැහැ ගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. ඒක යම් අවස්ථාවක පහළ වෙනවා නම් පහළ වෙන්නේ අවශ්‍ය කරන්නා වූ මූලික හේතු ධර්මයේ සම්පූර්ණ කරලා මේ මත් සූර විදිහට ක්‍රමයේ ක්‍රියාත්මක කරන කෙනා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ සම්පජඤ්ඤයේ පහළ වෙන්න අවශ්‍ය කරන දේ සම්පජඤ්ඤයේ පහළ කර ගැනීමේ සූර භාවය සම්පජඤ්ඤයේ පහළ කිරීමෙන් ලැබෙනා වූ ආනිසංස තේරුම් අරගන්න. මේ පිළිබඳව මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ සම්පජඤ්ඤය කියන්නේ කියන්නේ. සම්පජඤ්ඤය කියන එක අර්ථ කීපයකට වෙන් කරලා තේරුම් අරගන්න පුළුවන්. ඒ සෑම දෙයකම මේ දේශනාවේ කියන්න හදන අර්ථයට වැඩිය විශාල ගැඹුරක් යෝගාවචරයට භාවනාවදී වැටෙනවා. මේ ඉදිරිපත් කරන තෙරතරතුරු tikai තමන්ට භාවනාවදී වැටෙන දහසක් ණයින් වැටෙන්න ගන්නකොට වැටෙනවා වැඩි. ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ සම් කියන ප්‍රත්‍ය උපසර්ගයේ නිසා අර්ථ තුනක් යෝගාවචරයේ භාවනාවට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තමයි අත්දක ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රකට අර්ථ දෙක. අර්ථ තුන. සංකීන එකේ පළවෙනි අර්ථය ගන්න පුළුවන් ඍජු භාවය. ඍජු භාවය කියලා කියන්නේ ඒ අරමුණ අඳුනා ගැනීම අරමුණ හාත්පසින්ම දැන ගැනීම සතිය ඇති බව දැන ගැනීම සමාධිය ඇති බව දැන ගැනීම කියන එක වර්තමානයේ අස්පනා පිටම සිදුවෙනවා. ඒක ඒක ඉතාමත් ඍජුව ඒ ක්ෂණ හේම සිද්ධ වෙනවා. මෙන්න මේ බව ආධුනික යෝගාවචරයේන්ට බොහොම අමාරුයි තේරුම් ගන්න. නමුත් ධම්ම වවත්තානේ දක්වා සූර වෙච්ච යෝගාවචරයට හොඳට වැටහෙනවා යම් මොහොතක දැන් අරමුණට හිත නැංවා කියන එක ඒ ක්ෂණේ හිම වැටෙනවා. ඒ වගේම මේ අරමුණේ නැවත නැවතත් හිත යෙදෙන නිසා සතිය පෙර ක්ෂණේ සතිය ඊගා ක්ෂණයට දැන් yaadෙනවා කියන එක ඒ ක්ෂණේ මේක වැටෙනවා. ඒ වගේම සමාධිය මේ මොන තරම් දේවල් අරමුණු වැඩි වුණත් අරමුණු විවිධ වුණත් සමාධියේ බාධාවක් නැහැ. සමාධිය එක දිගට ගලාගෙන යන ධාරාවක් විදිහට පවතිනවා කියන එක ඍජුවම වැටහෙනවා. මේක යෝග අවතරයක් භාවනාවේදී අත්දකින්න දෙයක්. මේ නිසා තේරුම් අරගන්න ඕනේ සම්පජාඤ්ඤයේ වැඩිම මෙන්න මේ විදිහටයි සිදුවෙන්නේ. දෙවෙනි අර්ථය දෙනවා ආත්පසීමේ සම්පූර්ණ කියලා කියනවා. ඒ කියන්නේ අරමුණක මතුවෙන තැන තිබුණා නම් යම් අවධානයක් ඒ අවධානය අරමුණ පවතින තාක්කලු තියෙනවා. අරමුණේ ගෙවිලා යන කොටක් තියෙනවා. මේක තේරුම් අරගන්න ඕනේ ප්‍රිය අරමුණක් කියමු. ඒ ප්‍රිය අරමුණ මතුවෙනකොට ඒ අරමුණ පවතිනකොට හිතේ සන්තෝෂයක්, හිතේ කැමැත්තක්, සුඛයක් පවතිලා ඒ අරමුණ ගිලී යනකොට අරමුණ ගිලී ගියා කියලා සතියක් නැහැ සමාධියක් නැහැ හිතේ අප්‍රකට අකමැති භාවයක් වගේ පහළ වේගෙන එනවනම් අරමුණ අවසාන පැත්ත දැකගත්තේ නැහැ කියලා කියන්නේ. එමනම් අරමුණ සම්පූර්ණ දැකගත්තේ නැහැ. ද්වේෂ ජනක අරමුණක් නම් මතුවී එනකොටම ඒ පිළිබඳව අප්‍රසාදයක් පහළ වෙනවනම් ඒ අප්‍රසාදේ නිසා අප්‍රසාදේ ඝන බහල භාවයේ නිසා අරමුණ දැක ගන්න බැරි වෙනවා. අරමුණ පවතින තාක්කල් මේක දුකක් කරදරයක් වෙහෙසක් විදියට කල්පනා කරනවා නම් අරමුණට කෙලින් මුණ දී ගන්න බැරි වෙනවා. අරමුණ මේ නැති වෙලා යෑමම අපේක්ෂාවෙන් කටයුතු කරනවා නම් අරමුණේ එක කොටසයි සමානලක් ගන්න පුළුවන්. අමේරිකර වේදනාවක් වෙනකොට මෙන්න මේ විදිහ අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම පහසුව සැහැල්ලුව හිතේ ප්‍රබහස්වරේ මතුවෙනකොට අන්න අර කලින් කිව්ව විදිහට අරමුණේ ප්‍රිය භාවය ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා වෙන්නේ මොකද? මේ ප්‍රිය අප්‍රිය භාව හොල්මන් කිරීම නිසා අරමුණයි හිතයි අතර සතිය බිඳී යන්න ඉඩ තියෙනවා. මේ සතිය බිඳී යෑම අන්නර කලින් කියපු විදිහට ඍජුවම දැක ගන්න පුළුවන් තත්ත්වෙට දියුණු කර ගන්න පුළුවන් නම් ලොකු වෙනසක් භාවනාවේ ඇති වෙනවා. ඒ කියන්නේ අරමුණට හිත නම් වී තියෙන වෙලාවේදී අරමුණ පිළිබඳව ප්‍රිය භාවයේ මතුණා නම් ඒක ඇති දෝෂයක් නැහැ. ඒ ස්වરૂපය. ඒ තමයි ධර්ම ස්වરૂපය. මේ ක්ෂණයේම අරමුණත් සතියක් කියන මේ දෙකම වහයලාගෙන මේ ප්‍රිය භාවයේ හිතේ සම්පූර්ණයෙන් වැඩුණන අන්නේ ඒ අවස්ථාවේදී ඒ බව තේරුම් කර ගන්න ඕනේ ඍජුව. ඒ වගේම තමයි හිතේ යම් අවස්ථාවක අප්‍රිය භාවය ඇති වුණා නම් අරමුණත් වහයලාගෙන ප්‍රවචනා වූ සතියක් බිඳගෙන සමාධියක් බිඳගෙන දැන් අප්‍රිය භාවයේ ඇති වුණා කියලා හරියට නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවදී නියපොත්තෙන් කඩන්න වගේ ඒ ක්ෂණයේම ඍජුවම දරගන්න පුළුවන් නම් අන්න යෝගාචරයට ඇති වෙනවා ප්‍රඥාව වැඩෙන්න ඉඩ පහසුවක්. අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙනවා. මේ නිසා යෝගාචරය තේරුම් අරගන්න මේ සම්පජාඤ්ඤේ වැඩනවායි කියලා කියන්නේ හිතේ මේ ඇති වෙන වෙනස්කම් අරමුණේ ඇති වෙන වෙනස්කම් ඍජුවම දැක ගන්නවා වගේම අරමුණ සම්පූර්ණයෙන්ම දැක ගන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් අරමුණ මායා කරන අරමුණ වෙස් ගන්නනේ ඒ වෙස් ඒ මායාවල් යාන්තමට හෝ හිතට මෝදු වේගෙන එනකොටම ඍජුවම ඒ දේ දැනගන්න පුළුවන්. මේකේ තියෙන අස්තන්ද ස්වરૂපය මායාකාරී ස්වરૂපේ මොකද? ඒ එපාකම ඕනකම ඍජුව එන්නේ නැහැ. ඝන බහල වෙන්නේ නැහැ. ඒක එන්නේ ඊටාත්ම මෝදු වෙන ස්වરૂපයකට. යාන්තමට හිතට එන්න පටන් අර ගන්නවා. ඒක යෝගාවචර හිතා ගන්නවා. ඒක දෙයක් නෑ. දැන්ට දැන් ඇති කියලා හිතන ගතිය තියෙනවා. නමුත් තව පුළුවන්. මේ විදිහට අර යාන්ත්‍රමට රිංගා ගන්න හදන අර කෙලස් ධාරාව යෝගාවචරය සම්පජාඤ්ඤයක හසු කරගන්නේ නැතුව ඒක නොසලකා හරිනවා. මේ නොසලකා හැරීම නිසා ඒ කෙලස් ධාරාව ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ශරීර ස්වභාවිකව වැඩෙන දෙයක් විදිහට පිළිකාවක් විදිහට ඇතුලේ වැඩෙන්න ගන්නවා. එట్లా යම් අවස්ථාවක ඒක අරමුණේ ප්‍රකට භාවය සතිය සමාධිය ඉක්මෝලදී ගමන් යෝගාවචරයට භාවනාවේ පාලනයක් නැතුව යනවා. එකපාරට මේක නැගිටලා යන්න හිතෙනවා. එහෙම නැත්නම් ඉබේම නිින්දට වැටෙනවා. නැත්නම් හිත විසිරෙනවා. නමුත් තීරුම් අරගන්න ඕනේ අරමුණ හාත්පසින් දැක ගැනීම කියන මේ සම්පජාන්නයට ඉදෙනවා නම් එහෙම කවදාකවත් එකවරම හිත නිින්දට වැටෙන්න බෑ. හිත විසිරී යන්න බෑ. හිතේ කම්මැලිකම තමන් ඉරියව්වෙන් උදුරා ගන්න තරමට වැඩෙන්නේ නැහැ. මේ නිසා අරමුණ හාත්පසින් දැනගන්නවා කියන එක විශාල අභ්‍යාසයක් යෝගාවචරය. නමුත් නැවත මතක් කරන්න ඕනේ ආධුනික යෝගාවචරයෙන් මේ වගේ ගැටෙන්නේ නැහැ. යම් කිසි මට්ටමකට මේ සතිය සමාධිය ආදී දේවල් දිනු කරගත්තේ යෝගාවචරයට විතරයි මේ දේවල් දැක ගන්න සූර වෙන්න පුළුවන්. නැත්තම් මේ දේවල් වලින් වැඩ ගන්න පුළුවන් වෙන විදිහට කියනවනම් සතිය ඇති කෙනාට තමයි සම්පජඤ්ඤේ පහල කරගන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයා තමන්ගේ කර්මාන්තයේදීම අස්පනා පිට මේ ධර්ම පහල වෙනකොට අවදිහිත පහල කරගන්නවා. තුන්වෙනි අර්ථය මේ සංකීන ප්‍රසර්ග පදයට තුන්වෙනි අර්ථය දෙනවා ස්වයං කියන අර්ථය. ස්වකීය වශයෙන් තියෙනවා. අද මේ අවස්ථාවේදී බොහොම ආශාවෙන්, බොහොම උමනාවෙන්, ගෞරවයෙන් මේ ධර්මයට අහුම්කම් දීගෙන ඉන්නකොට මේ යෝගාවචරයින්ට කළ යුතු දේ සුතමේ වශයෙන් වැටහෙනවා. නමුත් මේ වැටහෙන වෙලාවේදී ඇතිවෙන ඥාණය සංසන්දනය කරලා බලනවා නම් භාවනාවේදී ඇතිවෙන ඥාණයත් එක්ක බලනකොට අලබු කියනවත් බැරි තරම්. සම්පූර්ණ මේ වෙලාවේදී පහළ වෙන සුතමේ ඥාණය පමණයි. නමුත් එවැනි දෙයක් ඒ යෝග ආචරය මේ ධර්මයේ මේ මොහිතේ දරාගෙන මම මේක ක්‍රියාත්මක නැගිය යුතුයි කියලා වර්තමාන වශයෙන්ම Tamante නිදිමතක් කම්මැලිකමක් එපා වේවා පහළ වෙන වෙලාවෙදීම ඒ එපා වීම කම්මැලිකම හරියටම ඍජුව අරමුණු කරගෙන ඒ කම්මැලිකමේ ඇතිවීම වැඩි වීම නැති වී යෑම කියන මේ තුන් කොටසම කියන අරමුණු සම්පූර්ණයෙන් දැකගනිමි කියන එක ස්වකීය වශයෙන් වර්තමාන වශයෙන් දකිනකොට ලොකු වෙනසක් ඇති වෙනවා. මේ නිසා තීරුම් අර ගන්න ඕනේ සම්පජාඤ්ඤය කියන්නේ පොතේ ධර්ම නෙවෙයි අහලා ගන්න ධර්ම නෙවෙයි, ගුරුවරයාගේ ධර්ම නෙවෙයි, හිතාමතා ගන්න ධර්මයක් නෙවෙයි, සොකීය වශයෙන් ගන්න ධර්ම. මේ නිසා යෝගාවචරයට භාවනාවේදී භාවනාව කියන්නේ මේ අද දැනට අපි සාකච්ඡා කරන ධර්ම වවත්තානයේ දක්ෂ අවස්ථාවටපත් වෙනකොට භාවනා කරන සෑම ක්ෂණයක් තුළ පුදුමාකාර තොරතුරු රාශියකින් තමන්ගේ හිත පොහොසත් කරගන්නට අවස්ථාවක් ලැබෙනවා. හිතේ කම්මැලිකමක් පහළ වෙනවනම් ඒක හරියටම හිතේ ආශාවක් පහළ වුණාට හා සමානව ඒකාකාරීව තොරතුරු රාශියක් දෙනවා. හිතේ සතිය කියන බව දැන ගැනීම හිතේ සතිය නැතිකම දැන ගැනීම හා සමානවම ලොකු තොරතුරු රාශියක් යෝගාගයට ඉදිරිපත් හිතේ සමාධිය ඇති බව දැන ගැනීම හිතේ සමාධිය නැති බව දැන ගැනීම හා සමානම අර්ථයක් ධර්මයක් යෝගාවචරයට ඇති කරලා දෙනවා. මේ නිසා සම්පජඤ්ඤේ වැඩෙනවා කියලා කියන්නේ අර කියන විදිහට ශ්‍රද්ධාව, කුසල ඡන්දය, අරමුණට හිත නැංවීම කියන විතක්කය, නැවත නැවත එහිම යෙදවීම කියන වීර්යය, සතිය, සමාධිය කියන දේවල් අවශ්‍යයි. එවනතෝ කවදාකවත් මේ සම්පජඤ්ඤේ වැඩෙන්නේ නැහැ. නමුත් යෝගාවචරය මේ කල යුතු දනි නැත්නම්, සූර භාවයේ නැතිනම් අවස්ථාවේ එළඹුණාම මේ අවස්ථාන් වැඩ නොගෙනන්නේ ඒ නිසා තේරුම් අරගන්න ඕනේ දක්ෂ භාවයේ භාවනාවේ දක්ෂ භාවයේ ගෙනෙන්න නම් සෑම මොහොතකම කළ යුතු දේ මේ මතුවලා තියෙන தത്വෙට දැන් කළ යුතු දේ හරියට දක්ෂ කෝකිය තමන්ගේ ව්‍යංජනය නියම පදමයට ගන්නට අත පෙරපසු නොවි කළ යුතු කරන්න වගේ අපි දන්නවා සමහර වෙලාවල් වලට ව්‍යංජනයකට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය මිරිස් ප්‍රමාණය මේ නියම වෙලාවට දාගන්න බැරි වෙලා පසුව තේරුම් අරගෙන දැම්මට මේ ව්‍යංජනයේ නියම රස ගන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ යෝගාවචරය මේ දෙන උපදේශ කොච්චර නිර්වද්‍ය වුණත් කොච්චර අදාළ වුණත් කොච්චර ධාර්මික වුණත් මේ නියම වේලාවට අතේ තියාගෙන ඉන්න දේ හරියට ඉදින මාළුවට ඉන්නු ටික දාන්නා වගේ හරියට ඒ වෙලාවට සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ යෝගාචරය නියම භාවනා රසය නියම පදම ලබා ගන්න නැති කෙනෙක් වාටපත් වෙනවා. මේ නිසා ඉබේම හිතේ කම්මැලිකම පහළ වෙන්න ඉඩ තියෙනවා. තමන් උත්සාහ කරනවා උත්සාහ කරනවා මේක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් සමාජාට භාවනා කරනවා පැය පැයක් එකමාරක් ප්‍රමාණ දෙකක් පමණ යම් කිසි ප්‍රමාණයකට භාවනා දියුණුවාට පස්සේ ඒ භාවනාව සමවත්තමට යනවා. එක දිගට දියුණුවක් නැතුව නතර වෙනවා. අනිත් දවසෙත් වාඩි වෙනවා. අනිත් දවසේ වාඩි වෙනකොට ඊට වැඩි විනාඩි 10කට කලින් මේ මට්ටමට එනවා. එතනදිත් ඒකාකාරවම හිත දියුණුවක් නොලබා එහෙම යන්න ගන්නවා. මේ විදිහට දිගින් දිගට යන්න ගියොත් ඒක හරියට පදම හරියන්නේ නැතුව උයන් ඉගෙන ගන්නවා වගේ. අපි නිකන් ඔහෙ තම්බගෙන කනවා කියලා කියනවා වගේ වැඩක්. එතකොට වෙන්නේ මොකද? නියම රසේ මතු වෙන්නේ නැහැ. ධර්ම රසේ මතු වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය මේ ධර්ම කතා ආනකොට ආනකොට තම තමන්ගේ භාවනාවේදීම යන මොහොතක හිත අක්‍රීය භාවයටපත් වුණා නම් නිශ්චල භාවයටපත් වුණා නම් වහාම සොයා බලලා තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ මේ කර්මවල අඩුපාඩු. මේකට හොඳ ගැම්මක් එනවා මේ වැඩ පිළිවෙලට කර්මස්ථානයේ සුද්ධ කරන වෙලාවේදී තමන් කරන දේ තමන් අත්දකින්න දේ වැදගත් යයි හිතන දේ හරියට ක්‍රමානුකූලව ඉදිරිපත් කර ගන්න තරම් හිතේ ගොනුවක් ඇති කර ගන්නවන යෝගාචරයට දෙපර්ශවයෙන්ම භාවනා පරියන්කේ වශයෙන් උත් කමඨහන් දීම වශයෙන් උත් ලොකු ගොනුවක් ඇති කරලා දෙනවා මේ නිසා සං කියනවා මේ සම්පජඤ්ඤ පදයේ මුල් අර්ථය අර්ථ තුනකින් යෝගාචරයට අධ්‍යක් ගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක තමයි ඍජු වශයෙන්. ඒ කියන්නේ සිද්ධ වෙද්දීම වර්තමාන වශයෙන්. මේ නිසා යෝගාචරයට යෝග ජීවිතයේදී මතුවෙනා වූ අධ්‍යක්ීම් එකක්වත් අහක දාන්න දෙයක් නැහැ. එකක්වත් වැඩිපුර පහළ වෙන්නේ නැහැ. එකක්වත් මදිපුර පහළ වෙන්නේ නැහැ. ඒවා පහළ වෙන්නේ ඒකේ කර්මජ ස්වરૂපෙටයි, ඍතුජ ස්වરૂපෙටයි, ආහාරජ ස්වરૂපෙටයි, චිත්තජ ස්වરૂපෙටයි. ඒ යෝගාවචරය ඒ ඒ ධර්ම මේ තුලින් මම මතු කරගනිමි කියන සාදර හැඟීමෙන් ඇදහිීමෙන් මේ භාවනාවේ Taman දුලත්තා වූ චෛසික ධර්ම ඒ ක්ෂණයට යොමු කරනවන යෝගාචරය ස්පර්ශ කළ යුතු ඒ දේ ඍජු ස්පර්ශ කරනවා. මේවා මගාරලා මේවා හේත කරන්නන් කියලා මේකට මම දැන් සුදුසු නෑ කියලා සූදානම් නෑ කියලා පහු කෙරුවොත් මතක තියාගන්න ඕන අපි නැවතත් ඒක ඉදිරිපත් වෙන තාකල් සංසාරයේ පියවර මනින්න වෙනවා. එනිසා ඉදිරිපත් වෙච්චදී තමන් තුළ ඇත්තා වූ ඒ සතියෙන් සමාධියෙන් විග්‍රහ කරමින් සම්පජාඤ්ඤයට ලක් කරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය කලියුක්ත කරන හරියට කල්යල් බලා ගොවිතැන් කරන එහෙම නැත්නම් දක්ෂ නියමනේ දක්ෂ කෝකී නියම වේලාවට ඒ කලියුතු දේ කරමින් පහේ ගමමින් තරක් උදානෙන් හරියට පදම ගන්නවා යෝගාවචරයට කරුණා අවබෝධයෙන් පටන් ගන්න මේ විදිහට මේ සං කියන අර්ථයේ ඍජු භාවයේ තේරුම් ගන්න ඕනේ. ආත්පස කියලා කියන්නේ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඇතිවීම නැතිවීම පැවතීම ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ ඔක්කොම මුන්තේ මධ්‍යස්ථ හිතේ සම්පූර්ණයෙන්ම දැක ගන්න පුළුවන්. සොයන් කියලා කියන්නේ ගුරුවර කියලා නෙවෙයි. අහලා නෙවෙයි. කල්පනා කරලා නෙවෙයි. තමයි රුචි නිසා නෙවෙයි. අත්දැකීම් වශයෙන්ම ලැබෙන ස්වરૂපය. මේ වෙනකොට මේ කර්ම තුනක් ඉකෙතිය සඳහන් කරන්නේ යෝගාවචරයට තමයි භාවනාව ලං කරගන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ අරමුණක් අරමුණක් පාසා හිතේ වැඩිවීමක් වර්ධනයක් සිදු වෙන බව. ඒ වගේම මේ පා කියන අර්ථයෙන් දෙනවා විවිධ භාවය. විචිත්‍ර භාවය. මේ නිසා යෝගාවචරය මුලින් නම් ධම වවත්තහනේ පවත්නකොට අරමුණට හිත නැංවීමේ දක්ෂකමක් පවත්නවා. පිම්බීම ඇති වෙන වෙලාවෙදී එක පිම්බීමක් පිම්බීම පිම්බීම වශයෙන් මෙනෙහි කරනවා. ආස්වාසය ආස්වාසයේ වශයෙන් මෙනෙහි කරනවා. ඒකට හැපීමක් වශයෙන් පේනවා. නමුත් මේක දියුණු වේගන දියුණු වේගන යනකොට යෝග ආශ්‍රයට වැටෙනවා. පිම්බීමක් කියවෙනවා. ඒ පිම්බීම අවසානයේ ආය හැකිලීමකට මාරු වෙනවා. හැකිලීම අවසාන වෙනවා ආය පිම්බීමකට මාරු වෙනවා. මේක එක සීරුවට චක්‍රානුකූලව සිදු වෙනකොට මුළු උදරයේම පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්නකොට ක්‍රමයෙන් හිත මුළු ශරීරේ පුරාම පැතිරෙනවා. පැතිරෙනකොට පිම්බීම හැකිලිම මේ විදිහට තියෙද්දීම තමන්ට වැටෙනවා ඉඳගෙන ඉන්න ස්වරූපේ ඒ පොළවේ හැපෙන තැන් ඒ වාගේම උලන් වදිනවා කුණුසුන් සිසිල් ගති ඔළුවේ වෙනස්කම්, පපුවේ වෙනස්කම්, පයේ වෙනස්කම් විදිහට නමුත් මෙතන තියෙන විශේෂය පින්වීමෙන් හැකිලීමෙන් හිත ගිලිහිලා නැහැ. හිත ගැලවිලා නැහැ. ඒ තියෙද්දීම අර විවිධාකරණ වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ සතිය යම් කිසි වෙලාවක නිරෝගීව වැඩෙනවා නම් ඒ සතිය හිතට ඕජාව සම්පූර්ණ ධර්මෝජාව ලබා දෙනවා. එතකොට හිතේ වැඩිවීමක් අලල් භාවයෙන් සහ ගැඹුරින් වැඩිවීමක් සිදු වෙනවා. මේ නිසා සම්පජාඤ්ඤය වැඩෙනකොට යෝගාවචරයට වැටෙහි එක අරමුණක් දිහා බලනකොට විවිධාකාර නැත්නම් වෙනත් අරමුණු රාශි රාශි වශයෙන් හිත අධ්‍යයනය කරනවා. නමුත් හොඳට හොයලා බලුවොත් යෝගාවචරය මේ සා සතියේ කැඩීමක් සිද්ධ වෙනවද? සමාධියේ කැඩීමක් සිද්ධ වෙනවද? බුදුමයි කවදාකවත් වෙනසක් වෙන්නේ. එන්නේ එහෙමනම් යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ අරමුණු කොච්චර වැඩි වුණත් ඒ વિશે සතියේ සමාධියේ බාධාවක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ වැඩිවීම තව තවත් විවිධව විපුල භාවයට එන ස්වරූපයට හිත දල්වා ගන්නවා. හිත උනන්දු කරවන්න ඕනේ. එතකොට සං කියන අත්‍යයි පා කියන අත්‍යයි එකතු වීම නිසා ඍජු භාවයේ විවිධත්වයක් පේන්න ගන්නවා. තමන් ඍජුවම වර්තමාන වශයෙන්ම හිඳීම හැකිලිම අතනවර දිගට බැලීම නැත්නම් හිම්මීම හැකිලේ විශේෂ සතිය එක දිගට පැවැත්වීම හොඳට සිද්ධ වෙනවා. ඒ මාසේ වශයෙන් සමාධිය පෙර සමාධි පෙර පින්දීමේ සමාධිය ඊගාව හැකිලීමට ඒ හැකිලීමේ සමාධිය ඊගාව පින්දීමට ආස්වාද ප්‍රසවාස වශයෙන් ඒ විදිහට දිගට පවතින බව තේනවා. නමුත් ඍජුවම වැටෙනවා. ඒ තියෙද්දි පින්දීම හැකිලීමේ අභ්‍යන්තර වශයෙන් පෙර පින් චලන හැඹරීම් කුණුසොන් සිසිල් ගති වැගිරෙන ගති පිටු කරන gati, ධරණ gati. පිම්බීම හැකිලිමෙන් පිට අනිකෝ ශාරීරියේ දේවල්. මෙන්න මේ විදිහට මේ තුල වඩා වර්ධනයක් සිදුවීම ඍජුවම දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ සම්පජඤ්ඤය විස්තර කරනවා නම් හය ආකාරයකට කියන්න පුළුවන් ඍජු ඥානය කියලා කියන්න පුළුවන්. දෙවෙනියට කියන්න පුළුවන් ඍජු වූ විවිධ වූ ඥානයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ ළඟට ආත්පසින් තේරීම වැටෙනවා. ආත්පසින් තේරීම වැටෙනවා කියලා කියන්නේ අර විදියට බාහිර ආරමුණු බාහිර රූප ඉන්දිම හැකිලිම බලාගෙන ඉඳද්දීම පහළ වෙන බව හැබැයි නමුත් ඉන්දිම හැකිලිමේ මුල මැද අග වශයෙන් බැලීමට එහි කිසිම බාධාවක් මේ නිසා යෝගාවචරයට විශේෂ අවස්ථාවක්පත් වෙනවා බාහිර උණුසුම් ධාතුව ශරීර ලෝකේ උණුසුම නිසා ශරීරයට අභ්‍යන්තර වශයෙන් උණුසුම බලපාන. ඒකත් දැන් වැටෙනවා. දැන් පිම්බීම හැකිලිමේ හිත අඛණ්ඩව පවතිනවා. මේ වෙනකොට තේරෙනවා මේ පිම්බීම හැකිලිමට මේ උණුසුම බලපාන හැටි මේ උණුසුම නිසා හිතට බලපාන හැටි මොකද එක වෙලාවෙහි මේ අරමුණු දෙක තුනම පිම්බීම හැකිලිම අතනු හැරීම වශයෙන් දිගට පවත්වන නිසා යෝගාවචරයට සම්පූර්ණ ඥාණය පහළ වෙන්න පටන් ගන්නවා. ඉන්දීම හැකිලීම වශයෙන් ඥාණය සම්පූර්ණ. නමුත් ඒක බාධා කරන්නේ නැහැ හැකිලීම ඥාණය. හැකිලීම ඥාණයත් සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. මේ ළඟට ඒකට පා කියන ප්‍රසංගයක දෙච්චාම ඒකත් විචිත්‍ර වෙන්න පටන් ගන්නවා. ඉන්දීම පිළිබඳව ඉන්දීමේ ඇතුළත යම් වූ තදවීම්, පෙරපීම්, චලන, හිරිවැටෙන ගති, හිරිකොලාපින ගති කොච්චර පහළ වුණත් මේ තදවීමක් ඒ තෙරපීමකට පැටලී කලවම් වෙලා යනවා. තද වෙන වෙලාවේදී ඍජු වශයෙන්ම පින්දීම ඇතුලේ ඇත්තා වූ උත්පවීමක් වශයෙන් පැටලෙනවා. මේ නිසා යෝගාවචරය පින්දීම හැකිලිම අතහැරලා ඒ තුල ඇත්තා වූ තදවීමට හිත වෙනස් කළා නෙවෙයි. ඒ වාගේම ඒ තුල ඇත්තා වූ උත්තර පෙරබෙන ගතියක්, ඇඹරෙන ගතියක්, ගමන් කරන ගතියක් කියනවනම් එකක් එකක් කිසිසේත්ම පටලැවීමක් නැතුව විචිත්‍ර වශයෙන් වැටෙන්න පටන් මේ නිසා හත්පස අවබෝධ කිරීමේ ඥානෙ නැත්නම් සම්පූර්ණ ඥානය කියලා කියන්නේ. ඊළඟට සම්පූර්ණ වූ පා කියන ප්‍රසංගයෙන් සා විචිත්‍ර වූ කියලා කියන්නේ. මේ නිසා සම්පජාඤ්‍ය මේ ආකාරයෙන් කොටස් දෙකකට කරනවා. ඊළඟට ස්වයං කියලා මන වශයෙන් කවුරුත් කියලා දෙන්නේ නැතු. ඒ ප්‍රථම වයේ විදිහට වැටුණාට පහු වෙනකොට විවිධ දේවල් සොයකී වශයෙන් වැටෙනවා. මේ අනුව බලනකොට යෝගාවචරයට භාවනාවේදී කළ යුතු ආબોධ කළ යුතු කටස් වාශය Taman වශයෙන්ම මෙතෙක් කළා වූ අධ්‍යක්ීම් වල අනුසාරයෙන් ආලෝකයෙන් ඉදිරියක් බලන්න පුළුවන්. මේ අනුව කල්පනා කරලා බලනකොට මේ සම්පජාන්නේ පිළිබඳව දැනගත යුතු කියාදී යුතු කරුණු රාශියයි. නමුත් අද දිනට කාලය ගත වීම නිසා ආය ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ඒ නිසා යෝගාවචරයෝ අද Taman අත්දකින්න මේ දේවල් වලට මේ අවශ්‍ය කරන මූලික කරුණු සම්බන්ධ වෙන හැටි ඒ වගේ අඩුපාඩුකම් කියනවනම් ඒව අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඉදිරියට تعلق කරගත යුතු ආකාරය වටහා ගැනීමට මේ ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වේවා ඉතේ හේතු වීමෙන් පරියන්කයේතම වර්තමාන වතයෙන්ම මේ උපදේශ රාශිය මතක් වීමෙන් තමන්ගේ භාවනාව මින් ඉදිරියට تعلق කර ගැනීමට ප්‍රගතියක් ලබා ගැනීමට මේ ධර්ම කරුණුත් අධ්‍යක්ීම් රාශියක් ඒකාන්තයෙන් හේතුවස හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී චේතනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත